ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ මේතරිගල නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උඩවිලියකම ධම්මජීව ස්වාමීන් වහන්සේ සෝ සාසෝ පිනාසෝ සකෝ දරෝ කුච්චිරෝගෝ මුච්ඡා පක්ඛන්දිකා සූලා විසූචිකා කුච්ඡං ගංගෝ සෝසෝ කිලාසෝ අපමාරෝ අත්තු කන්දු කච්චුරක සාවිතච්චිකා විච්ඡ සමුච්ඡ විච්ඡ සමුත්ථාන ආබාධා සිම්ම සමුත්ථාන ආබාධා වාත සමුත්ථාන ආපාදා සම්නිපාතිකා ආපාදා ඍතු පරිණාමජා ආපාදා විෂම පරිහාරජා ආපාදා ඕපක්කමිකා ආපාදා කම්ම විපාකජා ආපාදා සීතං නං දිගච්ඡාපි පාසා ආරෝපස්සහෝති ඉතින් ීමස්මින් කායේ ආදීනවානුපස්සී විරති අයං උච්චතානන්ද ආදීනව සංඥාති මේ සතියක් ආසනිතිපතා ප්‍රාර්ථනා පාපාව පාපාන් සම්දේශනා ආලාවේ දැන් වාර පහක්ම මේ වෙනකොට ගිරිමානන්ද සූත්‍රයේ ඉතිරි තියාගෙන තමයි දේශනා මාලාවක් වශයෙන් පවත්වාගෙන ආවේ අද අපි 6 වෙනි ධර්ම දේශනාව 6 වෙනි පැය අද අපිට අලුත් දැනකයි මේ හමු වෙන සිදු වෙලා තියෙන්නේ කොහොම නමුත් ඊපාර ශ්‍රී ධර්ම සාකච්ඡා ධර්ම දේශනා දක්වා අසුබ සංඥාව දෙක් නිව කරන්න පුළුවන් වුණා කියනවා අපට අද වාරේ පැමිණලා තියෙන්නේ ඊගාවට ආවූ ආදීනව සංඥාව කියන හතරවෙනි සංඥාව. කවුරුත් දන්නා පරිදි මේ ඉදිමානද සූත්‍රයේ සංඥා 10ක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සමහර භාෂාවල් වල මේ සූත්‍රය සඳහන් වෙන්නේ දස සංඥා සූත්‍රය කියලා. එයින් අපි මේ හතරවෙනි සංඥාව ආදීනව සංඥාවයි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට කලින් ඒ එක එක සංඥාවන් වශයෙන් අපි වෙන් වෙන් කරගෙන වගේ මේ ධර්ම දේශනා පවත්වනකොට ඒ පුළුවන් තරම් උත්සාහ කළා මේ ඒ සංඥාවක් වශයෙන් මේක ඉදිරිපත් කළාට ඒද ඉදිරියෙන් තියෙන ඒ අනිච්ච සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා ආදී නව සංඥා වශයෙන් ඉදිරිපත් කළාට සමහර වෙලාවට මේක අනිච්චානුපස්සන ඥාන අනත්තානුපස්සන ඥාන අසුභ වශයෙන් ගන්නකොට සුභ එහෙම නැත්නම් ආදීනව ගන්නකොට ආස්වාද, නිස්සරණ ආදී වශයෙන් අර මුලින් කියන පදයට සෑහෙන අවධානයක් යොමු වෙන කාලෙට මේ ධර්ම දේශනාව විකාශනය වෙන බවට වෙනත් විදියකින් සඳහන් කරනවා නම් මේ සූත්‍රයේ මේ ආදීනව සංඥාව කියන එක විග්‍රහ වෙන ප්‍රදේශය ඉක්මවලා මේ ආදීනව වචනය ඒකට අනෙකුත් ආදීනව අනුපස්සන ආදීනව ඥාන ආදීනව සංඥා ආදී වශයෙන් සෑම තැනකටම විස්තර වෙන විදිහේ සූත්‍ර කොටස් අධ්‍යක්ීම් කොටස් දේශනාවට කරගන්න හදත් ඒ අනුව බලනකොට ආදීනව සංඥාව කියන මේ පදයේදී ආදීනව ඥාන කියලා එකක් බොහෝම ප්‍රසිද්ධයේ විපස්සනා ලෝකේ භාවනා ලෝකේ පාවිච්චි ආදීනව ඥානය සඳහන් කරන්නේ භයතුපත්තානේ ඥානං භයතුපත්තානේ පඤ්ඤා ආදීනවේ ඥාන අභිධම්ම මාර්ගයේ තමයි බොහෝමත්ම මේ ඥාන කතාවල් වලට හොඳ විස්තරයක් හපයන්නේ ඒක තමයි සිව් පිළිසින් ව්‍යාපත් භාවය පිළිබඳව වැඩිම විස්තර සඳහන් පොතේ ඒකේ ඥානමාතිකාව තමයි මුළු පොතටම මාතෘකා සපයන්නේ. ඒක සඳහන් වෙලා තියෙන්නේ භයතුපත්තානේ පඤ්ඤා ආදීන වේඥා. ඒක පිළිබඳව පිටු කීපයක විස්තර ඒ පරිසම්පදා මාර්ගයේ කියවන කෙනෙකුට ලැබෙනවා. ඒකම නැත්නම් ඒ ආකාරයෙටම ඒ අදහසම විසුද්ධි මාර්ගයක් අතුවා කතාවක් වශයෙන් අර පස්සම්බිදා මාර්ගයෙන් උතුරට කරලා පෙන්වන්නේ ආයතපත්තාන ඥානෙමයි. ඒක පිළිබඳව ආයතපත්තානය පහළ වීමට ගොදුරු වෙන දේ මොන මොන දේවල් පිළිබඳව ඇති වෙන ආයතපත්තානයේද බය ඥානෙ සංප්‍රයුක්ත බිය වෙන ආදීනව වශයෙන් දකින්න. ඒ බිය උපදින්නේ මොන මොන දේවල් මතද කියන එක අනුව බලනකොට ඒ පටිසම්භිදා මාර්ගය එක ලයිස්තුවක් වෙනවා. ඒ වගේම විපස්සනා භාවනා කරනකොට සත්තාලීසාකාර මහා විපස්සනාවේදී දුක්ඛානුපස්සනාව 25 ආකාරයට විස්තර කරනකොට ඒ වගේම ලයිස්තුවක් ඉදිරියට. දැන් මේ ගිරිමානන්ද සූත්‍රයේ අයං උච්චතානන්ද ආදීනව සංඥා කියලා කියනකොට ඒකේ දැක්වෙන්නේ රෝග ලයිස්තුව. මේ තුනම ඒ ඒ පසුබිමට සාපේක්ෂව නිදර්ශන සපයවුවට ඒකේ සමාන ගති පේ. සමාන ගතියක් අපිට දැක ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා මේ පය ධර්ම දේශනා ඉවර වෙනකොට. ඒ නිසා ගිරිමානන්ද සූත්‍රයේ වාගේ මේ කයේ ආදීනව මේ කය දිහා බලලා කයේ ආදීනව බලනකොට පෙන්වන රෝග ලයිස්තුව ආදීනවයක්. යමක ඇත්තා වූ අවාසිදායක తත්වේ පාඩුදායක తත්වේ අලාභදායක తත්වේ ඕල් ගතිය තමයි මේ ආදීනවයෙන් ඉස්මතු කරලා පෙන්වන්න හදන්නේ. නමුත් ඒක ඒක කයකට නැත්නම් මේ වේද තියෙන රූප කයට ඇති වෙන්නා වූ රෝග පමණක් නෙවෙයි ඊට එහා ගිය හිතට සිටින රෝග එහෙම නැත්නම් අනිකුත් වේදනා සංඥා සංස්කාර කියන නාම කොටස් වලට ඇති වෙන ආබාධ පිළිබඳවක් ගත්තාම මේ ආදීනවානුපස්සන ඥානි එන්ට අපි තේරෙන වශයෙන් කියනවා නේද මාතෘකාව වෙලා තියෙන ආදීනව සංඥාව නැති එකම චිත්තක්ෂණයක්වත් ආවද පුරා හොයාගන්න බැහැ. සාමාන්‍ය බෞද්ධයා එහෙම නැත්නම් භාවනා කරන්න පෙළඹෙන කෙනා වගේ කෙනෙක් වුණත් සාමාන්‍ය ත්‍රිලක්ෂණයට දකින්නේ අනිච්ච දුක්ඛ අනාත්ම. ඒක බොහොම කටපාඩම් අබෞද්ධයන් අතර පවා. මේක දුකීද පිළිගන්නවද නැද්ද වෙනම ප්‍රශ්නයක්. නමුත් කවුරුත් දන්නවා මේ ත්‍රිලක්ෂණයේ වශයෙන් ගන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම. කොහොන අපි ගියේ පාඩ ඉදිරිපත් කරපු අසුබ සංඥාව එකතු කරුවට පස්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ කියලා හතරකට කඩලා වෙනවා. තවත් එකක් තමයි මේ අද ඉදිරිපත් කරගන්න ආදීනවයි. මේ ආදීනව සංඥාවත් එකතු කරන්නේ අනිච්ඡාන අනිත්‍ය සංඥාවටයි අනිච්ඡානුපස්සනාවටයි. ඒකේ කොටහක් විදියටයි මේ ආදීනවේ පෙන්වන්නේ මේ ආදීනව පක්ෂය එක්කෝ මිනිස්සෙයින්ගේ හිත මේ හොඳ පැත්ත සුබ පැත්ත දකින්න තියෙන ආශාව නිසා දෝ ආදීනව දැකීම බොහෝ විට නරක දෙයක් විදිහට බහැරකට යොක්ක් විදිහට දකිනවා ඒ නිසා ආදීනව සංඥාව හෝ ආදීනවානුපස්සනා ඥාන එච්චර ප්‍රසිද්ධ ජනප්‍රිය සිත් ගන්නාතුළු කොටසක් නෙවෙයි ඒක නිසා අනිත්‍යානුපස්සනාවට එනකොට අනිච්ච මේ ආදීනවානුපස්සනාවට එනකොට ආදීනව සංඥාවට යනකොට ඉබේම වගේ කතාව යොමුව විපස්සනාව දිහාට හැරෙනවා එනිසා ඊ타නත්ම සුළු පිළිසක් ඉදිරිපිට තමයි අපිට මේ ආදීනව සංඥාව නැත්නම් ආදීනවානුපස්සනාව වගේ දේවල් සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ ආදර පිළිගැනීමට යුක්තව. බොහෝ දෙනෙකුට මේ වැනි මාතෘකාවක් ඉදිරිපත් කරනකොටම මේක එක්ක ගැඹුරුයි, ඒක තේරෙන්නේ නැහැ, ඔබ තේරුම් ගන්න අවශ්‍ය නැහැ ආදී වශයෙන් ඒ පිළිබඳව දක්වන ආකල්ප ටිකක් නුහුරු ගැටියක්. නමුත් අර මම මුලින් මතක් කළා වගේ ධර්ම දේශනා දැන් මතු කරගන්න හදන්නේ මේ ආදීනව කතාව නැත්නම් මේ ආදීනව සංඥාව නැත්නම් මේ ආදීනවානුපස්සනාව මුළු දවස පුරාම අදාළ භාවයක් තියෙනවා. මේ අපේ පිළිසෙට ඒක බොහෝමත්ම උස්සන්න ආසන්නතාවයේ කාලේ තේරුම් ගන්න තමයි දැන් දැනුමක් අත්දැකීමක් ඇතයි කියලා හිතා ගන්න පුළුවන් නැත්නම් ඒකට සුදුසුම පරිසරයක් අපිට තියෙනවා. ඒක නිසා අපි ආදීනමානුපස්සනාව අර පිරිමානන්ද සූත්‍රයේ සඳහන් වෙන විදිහට හයේ රෝග වශයෙන් හොඳට පේන අබෞද්ධයන් පවා පේන තිරසංගේ කය පවා දැකිය හැකි මේ ආදීනව සංඥාවෙන් උඩට ගිහිල්ලා මේ පරිසම්බිදා මාර්ගය වගේ යඹුරකට වෙන තොරතුරු ටිකකට වැඩි අවධානය යොමු කරන්නට මම හිතාව ගන්නවා. ඒ නිසා මේ අපි ඉදිරිපත් කරගත්ත පාලි වාග්මාලාවේ සඳහන් වෙන චක්කු රෝග, සෝත රෝග, භාන රෝග, ජීවා රෝග, කාය රෝග, කීත රෝග, දන්ත රෝග, මුඛ රෝග ආදී වශයෙන් ඇත්තා වූ රෝග ටික සාමාන්‍ය බුද්ධියෙන් වැටහෙනවා කියන පදනමේ හිතින්තු. සාමාන්‍ය අටුවාව බොහොම සුළු විස්තරයක් මේ දෙන්නේ චක්කු සෝත භාන ජීවා කියනකට පෙන්වන්නේ කවදාකවත් ප්‍රසාද රූප වල ලෙඩ හටගන්නේ නැහැ කියන කතාව. චක්කු ප්‍රසාදේ නෙමෙයි මේ චක්කු රෝගය කියලා ගන්නෙ මේ මතස. අසම්භාර චක්ෂුව. නිසා ඇහැ කියන මස්ගුලියේ ඇති වෙන රෝග වල තමයි චක්කු රෝග කියලා කියන්නේ සෝත රෝග, භාන රෝග. මොකද චක්කු ප්‍රසාදය ආදී ඒකාන්තයෙන්ම කර්ම විපාකයක් වශයෙන් පහළ වෙන දේ රෝගයක් කියලා ගන්න ඒක ආබාධ තත්ත්වයටපත් වෙනත් එක පිළියම් කරන්න පුළුවන් තත්ත්වයක් නෑ. අන්දන අන්දයි අඳුන් අන්දයි ආදී වශයෙන්. නමුත් මේ අන්ධභාවයට හේතු වෙන අනේකොත් ඇහි කොටස් නම් පිළියම් කරන්න පුළුවන්. ඒවට තමයි මෙතන චක්කු රෝග, සෝත රෝග ආදී වශයෙන් අරන් තියෙන්නේ. ඒ ටික පිළිබඳව විස්තර අවශ්‍ය නැති නිසා අටුවාව පවා විතර වැඩි විග්‍රහයක් පෙන්වන්නේ. නමුත් දෙයට ආගම පැත්තෙන් බලනකොට නම් කිසිම ලෝකයේ ශාස්ත්‍රවරයෙක් මේ Taman සංසාරට ඇද බැඳ ගන්නා වූ මේ දෙතිස් කුණපේ එහෙම නැත්නම් මේ පංචස්කන්ධේ මේ විදියට විග්‍රහයෙන් මේ විදියට විචක්ෂණශීලීව බලලා ශිෂ්‍යයන්ට භික්ෂූන්ට යෝගාවචරයන්ට මෙහෙම අනුමත කරපු තරක් වෙන සාසනික ආදීන් නම් ලක්ෂණ. මේ මාර්ගයක් වගේ මේක දෙවියන් කරන ලද නවුංකාරයක් විසින් මවන ලද හොඳ දෙයක් වශයෙන් දක්වන නිසා මේ රෝග සියල්ලම දැක්ුවේ දෙවියන් වහන්සේගේ තරහ. දෙවියන් වහන්සේ උඹට මේ යාගේ බල පුළුවන්කාරකම් පෙන්වන තැන්. කන නාදයේ ආදි වශයෙන් දෙවියන් වහන්සේ මේ කරදර කරන්නේ යාගේ පුළුවන් කාරකම් පෙන්වන්න පුළුවන් තැන නිසා පිළියම් කළොත් පිළියම් කළා සුව කරන්න පුළුවන් උනායි කියලා හිතුවොත් ඒකම දෙවියන් වහන්සේට විරුද්ධව කරන අභියෝගයක් වෙනවා. එයා කිසිම ආගමක රෝග සුව කිරීමේ පිළිබඳව වෛද්‍ය ක්‍රමයක් ඇති. කියන්න බෑ පදනමයි. ඒ මොකද ඒක දෙවියන්ගේ මැවීමක් නම් දෙවියෝ ඇහක් හදලා ඇහැට ලෙඩක් දුන්නා නම් ඒක දෙවියන් ආදික තමයි අවසාන තීන්දුවක සනීප කරලා ගන්න බෑ. නිසා වෛද්‍ය වෘත්තියේ මේ ධාගමට ඇර වෙන කිසිම ආගමකට ගලපන්න බෑ. ගලපනවා නම් දෙවියන් ආදිට ගුල්ල ගන්නවා. දෙවෙනාදී ගති කොම්බයක් කියන බව පේනවා. සර්වඥාන්සේ මේ නිසා මේ වාගේ ආදීනව පෙන්වුවා චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ කියලා. ඊට පස්සේ අන්දක පාළියේ වේසජ්ජක් අන්දකේ කියලා වෙනමම ඛණ්ඩකයක් පෙන්වුවා මේ රෝගෙට මේ බේද කරන්න, මේ රෝගෙට මේ බේද කරන්න කියලා. ඒක එදා පැවතිච්ච මතිමතාන්තර හැටියට බලනකොට විශාල අභියෝගයක්. විශාල සෙල්ලක්කාර වැඩක්. විශාල රැඩිකල් වැඩක්. කියනවා ගන්නකොට මේ දක්වන රෝග ලයිස්තුව අපි හිතන්නේ දැන් අවුරුදු 2590 ගානකට ඉස්සෙල්ලා සාකච්ඡා කරන්න නම් මොන තරමේ දැනුමක් තියෙන්නේ. ඇයි මේ දැනුම අනිකුත් ආගම් පිළිගත්තේ නැත්තේ? ඇයි අනිකුත් සදාචාරයන් වල සભ્યස්යන් වල මේක පිළිගන්නේ නැත්තේ? ඒ මොකද නැත්නම්ගේ මූලික මතය අනුව බලනකොට ඊයන්නාචිකව වරදින්නේ. ඒගොල්ලෝ හිතුවේ මේ දෙයයන් ආදිගේ බලපුලුවන් කාරකක් වෙන දණක් එහෙමනම් ඒක තනියම කරන්න හිතන්න නරකයි. ඒ නිසා හොඳම වැඩේ තමයි දෙවියන් වහන්සේට ස්තෝත්‍ර කියන්න ඕනේ. බලි පූජා දෙන්න ඕනේ. යාග හෝම කරන්න ඕනේ. ඒකල දෙවියන් වහන්සේ අනුකම්පාව උතුලා ගන්න උතුරා ගන්නව හැර යොමු කර ගන්නව හැර තනියම කරන්න බෑ කියන නිසා කලින් බෙහෙත් තිබුණේ නෑ, රෝග වශයෙන් තිබුණේ නෑ. ඒවා දෙවියන්ගේ ශාපේ වශයෙන්. සබත් නැන්ද මේ එක එකක් එක එකක් විපජ්ජවාදීව වෙන් කරලා දැක්වුවා බොහෝම ලස්සනට මෙන්න රෝගේ මෙන්න බේත මෙන්න ආදීනවේ මෙන්න නිස්සාරණය කියලා ලස්සන පෙන්නන. ඒ අනුව බලනකොට මේ රෝග ලයිස්ට් එක ඉතාමත් වටිනවා. නිසා අර මේක පිළිබඳව මේ පැත්තෙන් කල්පනා කරනකොට මම තරහා නැති උනත් මට පැහැදිලිවම වෙනුනේ අර උපසම්පදා මාලිකයේදීම වික්‍රම වහන්සේලාට දෙන ඌති මුත්ත බේදජ්ජන් නිස්සාය පබ්බජ්ජා කියන වචනෙට මේ රෝග සේරම යට. යම් කිසි කෙනෙක් හරියට පාවිච්චි කරන හැටි දන්නවනම් ඌති මුත්තය මේ රෝග සේරට මේක යොදා ගන්න පුළුවන්. ඒ නිසා ආදීනව අනුපස්සනාව පෙන්වන්න පුළුවන් ඌති මුත්තේ අඳුනාගත්තේ නැති එකේ ආදීනව නිසා තමයි ඔය රෝගේ ඉන්නේ කියලා කෙටි අදහස් කර දෙන්න පුළුවන්. ඒක ටිකක් වැඩි තක්සේරුවක් බව පිළිගන්න වෙනවා. නමුත් සෑම සාධාරණ හේතු සහිත පෙන්වන්න පුළුවන් යම් කිසි කෙනෙක් පැවිද්දට සම්පූර්ණ මුළු පැවිද්දට වගේ කියන ඌති මුත්ත බේසජ්ජය දන්නවනම් මේ රෝග තේරෙටම උත්තරයක තියෙනවා. මෙන්න මේ තොරතුරු ටික කියපු කමනින් අපි මේ ඉදිමානන්ද සූත්‍රයේ සඳහන් වෙන ආදීනව සංඥාවට දක්වන නිදර්ශන ටික ඉක්මවලා ගියොත් අපිට පුළුවන් වෙනවා ඊට වඩා ගැඹුරකින් මේ ආදීනව ඥානය පිළිබඳව මේ පරිසම්බිදා මාර්ගයේ දක්වන විස්තර ටිකකට යන්න පරිසම්බිදා මාර්ගයේ පිටි ගානක විස්තර දක්වනකොට ඒක පෙන්වන්නේ කුප්පාදෝ බයන්ති ආයතුපට්ඨානේ ඥානං ආදීනව ආයතුපට්ඨානේ පඤ්ඤා ආදීනව ඥාන. උත්පාදේ කියලා කියන්නේ බිය යුත්තක්. බිය බිය යුත්තක්. උත්පාදෝ භයන්ති. ආයතුපට්ඨානේ පඤ්ඤා එයින් උපදින උපදින දෙයක් පාසා යම් කිසි කෙනෙක් විය යුතු මේ විය යුතු කාරණාවක් විය විය යුක්තක් ආන්නේ ඒ පිළිබඳ ප්‍රඥාවට කියන ආදීනව ඥානය. ඊගාවට උපා උපාදය විය විය යුක්තක් ඒ වගේම තමයි පැවැත්ම අවත්තම් බයන්ති. කායතු ප්‍රඥානේ පඤ්ඤා ආදීන වේඥා. පාද තීටි භංග කියනකොට යම් චිත්තක්ෂණයක් ඉපදුනා අපිට වේදනාවක් රූපයක් ඉපදුනා වේදනාවක් ඉපදුනා සංඥාවක් ඉපදුනා සංස්කාරයක් ඉපදුනා හිතක් ඉපදුනා කියලා ඉපාදයම බයි ආනේ බව හොඳට දැකගත්තා නම් ඒ පුදුලේ කියන්නේ ආදීනව ඥාන කොටස තමයි යාගේ හිත වැඩ කරන්නේ යාගේ හිත ආදීනව ඥානෙ තේරුම් ගන්න තරම් මෝරලාදී ඒ විතරක් නෙවෙයි ඒ පැවතුනා වූ මේ උපදුනා වූ පහළ වුණා වූ චිත්තක්ෂණයේ පැවැත්ම සිටිය දැකගත්තා නම් ඒකත් බයයි ආනේක ඒ ආකාරයෙන් බය දක්නා ඥානියද කියනවා ආධිනව ඥාන ඊගාවට යම් කිසි දෙයක් අපිට නිමිති වුණා නිමිත්තන් භයන්ති ලෝකෙ කොච්චර දෝ මේ වෙලාවේ සිද්ධි රාශියක් සිද්ධ වෙනවා ඒකෙන් සීමිත කොටසක් තමයි අපේ ඇහැට කනට නාසයට දිවට කයට මනසට වැටෙන්නේ වැටෙනකොට එකක් නිමිති වෙනවා විලාසක්වත් ඇහෙනවා රූපත් පේනවා ගන්ධ රස සුගඳක් තියෙනවා රසකුත් තියෙනවා පහසකුත් තියෙනවා හිතට එන හිතවිලිත් තියෙනවා මේ සියලුම දේවල් වලින් එක චිත්තක්ෂණයක අපිට නිමිති වෙන්නේ කො රූපයක් රූපේ නිමිති වෙන සත්‍ය ගන්ධ රස එක්කත් නිමිති වෙන්න බෑ රූපේ වෙනකොට සද්දයක් නිමිති වෙනවා නම් රූප ගන්ධ රස ස්පර්ශ හිමිට වෙන්න බෑ. ඒ නිසා මේ ලෝකයේ තියෙන බොහෝ දේවල් වලින් එකක් අපේ ශරීරය තුලින් ගොදුරු වෙනවා, නිමිති වෙනවා. මේ නිමිති වීමෙම බයක්, මේ නිමිති වීම පිළිබඳ බය ඥානීයටම කියනවා ආදීනව ඥානය. ඒ වගේම ආයුහනං බයක්. මේ ලෝකේ ඉපදිලා මැරිලා යන අපි මේ සතර මහා භූත කොටස රැස් කරගෙන මේක මම කියලා කියනවා. ඒ හතර මහා භූත වහගෙන තියාගෙන ඉන්න ඇඳුම් ටික අරගෙන මේක මගේ කියලා රැස් කරනවා. හතර මහා භූතයන් පෝෂණය කරන්න ඕනේ කෑම ටික මගේ කෑම සිංහලයාගේ කෑමපත් ආදි වශයෙන් ඕන එක එක જાති රැස් කරනවා. ඒ නිසා ඒකට උලන් අදින්න නැතුව මෙතරෝ කන්න නැතුව මැස්ස කන්න නැතුව ඉන්න හම්බෙන ගේ මගේ ගේ සිංහල ගේ සිංහල උඩු නානා ප්‍රදේවල් කියලා ඒක රැස් කරනවා. ඊට පස්සේ මේකට අර ආදීනව මතුන වීමට මේ රෝග මතුන වීමට ගන්නා බේත් රැස් කරලා ප්‍රථම ආධාර පෙට්ටිය හදාගෙන මේක මගේ කියාගෙන මේ ආකාර රැස් කිරීම බයයි. ඒක බයක් වශයෙන් දැක ගන්නා ඥාණයට කියනවා ආදීනව ඥාන. මේක අපි රැස් කරත් නැතත් ලෝකේ ස්වභාවය ඕකම තමයි. නමුත් අපි හිතන මේ අපි ඉන්න ටිකේ අනිවාර්යයෙන්ම මේ මේ විදිහට රැස් වෙන්න ඕනේ දෙවෙනි પરම්පරාවට මේක බෝදල් වශයෙන් දෙන්න ඕනේ. ඒගොල්ලොත් අපි වාගම මේක වටන්නේ පෙරලන්නේ නැතුව නිනාද කරන්නේ නැතුව තියාගන්න ඕනේ. අන්න එහෙම නම් ඔන්න සිංහල සංස්කෘතිය වැඩේ. සන්තෝෂෙන් මැරෙන්න පුළුවන්. නමුත් කවදාකවත් උක වෙන්නේත් නැහැ. එකක් අනිත් එක මෙන්න මේ පිළිබඳ මේ සංකල්පයම ආදීනව. බය. මෙන්න මේ බය බය වශයෙන් දැක්කම මේකට කියනවා ආදීනව ඥාන. ඒ වගේ තියෙනවා ප්‍රතිසන්දි, ಜಾති, නිබ්බත්ති, උත්පත්ති කියලා එක එක තාල වලට සර්වඥාන්සේ ගෙනලා පෙන්නන ප්‍රතිසන්දි ගැනීම, ඒ වගේම යම් කිසි කෙනෙක් යම් ගතියකටපත් වුණා නම් නිපැත්මකට, උපැත්මකටපත් වුණා නම් ಜಾතියක් ජරාවකටපත් වෙනවනේ ඒ සෑම දෙයක් බයක් වශයෙන් ආදීනවයක් වශයෙන් දැකීම තමයි ආදීනව ඥාන දෙන්නේ. මොන ජරා කියන පැත්තට එනකොට ආදීනව බොහොම ප්‍රකටයි. රාජිරාවට යනකොට ඈ පේන්නේ නැති වෙනකොට කන පැහෙන්නේ නැති වෙනකොට එතකොට නම් හොඳටම ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වෙන විදිහේ චක්කු රෝගෝ සෝත රෝගෝ තමයි. එතකොට නම් බය. ඒ බය එනකොට ඒක පිළිබඳව භයතුපත්තාන ඥාන කියලා කියන්නේ ද්වේෂයෙන් ඇති කරගන්න නැතුව මේක තමයි මේක ස්වභාවය. මේක ඇති වුණා නම් ඉපැත්මක් ඇති වුණා නම් ජරාව ඒකාන්තයි. ඉතින් මේ ඒකාන්ත වූ ජරාව දිහා තරහකින් ආශාවකින් තොරව ඇති හැටි වශයෙන් දැක ගැනීම තමයි ආයතිපත්තානී ඥාන කියලා. කාය විලා නූල් බඳින එකක්වත් වලිත විල් කරන එකක්වත් අර දෙයට විපස්සනා භාවනා කරන කෙනෙක් මේ දොස්මාත්‍යා මේ ළඟට කියලා හොඳට අමාරු වෙනවා. අමාරු ලකවල අනේ දොස්තර මැද මේ අඳුම් කුරු පෙට්ටිය දැන කොහොම හරි මාව බේරගන්නේ. ආනි වගේ බය නෙමෙයි මෙතන සඳහන් කරන්නේ. සඳහන් කරන්නේ විපස්සනා කරන මටත් ඔච්චරයි. සර්වචනා කරත් ඔච්චරයි. දොස්තරකත් ඔච්චරයි. හොඳ ගුරු දෙකටත් ඔච්චරයි. හොඳ ගුරු දෙකෙ දුන්නයි කියලා ඕකේ ආදීන වෙනස කරන්න ඕ. ඒ බය අඩු කරන්න විදියක් නැහැ. නමුත් එහෙම හිතනවා නම් ඒක තුල තියෙන්නේ ද්වේෂයෙන් ඇති වෙච්ච, මෝහයෙන් ඇති වෙච්ච පරිකල්පනාවක්. එහෙම නැතු ජරාව ස්වභාවයි. ජරාව ස්වභාව කරගෙන ඇත්තේ කියලා හිතනකොට මේ ජරාව පිළිබඳව බයක් ඇති වෙනවා. ඒක ඥාන මිශ්‍රිතව පැති වෙලා තියෙන්නේ ද්වේෂයෙන් යුක්ත. ඒ නිසා ජරාවත් ආදීනව සංඥාව ඇතිකරන්න ආදීනවානුපස්සනාව ඇතිකරන්න ආදීනව ඥාන ඇතිකරන්න හේතු වෙනම විපස්සනාවකින් තොරව ජරාව දිහා බැලුවොත් අපිට ජරාව කවුරු හරි කරපු දෙයක් නැත්නම් අත්කරද්දක් ඒ නිසා මේ ජරාව නැති කරන්න පුළුවන් ඇති වුණ එක ගැන අපිට අමනාපයක් වෙනවා ජරාව නැති කරන්න ඕනේ මකන්න ඕනේ කියලා කටයුතු කරනවා ඒකද නෙමෙයි භයතුපත්තාණී කියන්නේ ඒක ද්වේෂයෙන් පහළ වෙනවා නිසා දරුවත් යනසේ ජරාව ව්‍යාධිය මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සේරම එකක් එකක් දක්වලා බේන මතක් කරනවා ජරා භයන්ති භයතුපත්තාණී පඤ්ඤා ආදීනවේ ඥාන ජරාව කියන්නේ විවිත්ත විවිත්තක් ආන්නේ බියවිය යුත්තේ පිළිබඳව ඇති වෙන කයතුපත්තාන ඥානයක් කියනවනේ ඒකට ආදීනව සංඥාව කියලා කියනවා. ඒ වාගේම අපි කලින් මතක් කරා සත්කාලී සාකාර භාවනාදී විප්‍රාණුපස්සනාව පේනකොට සරුවචනාංශේ මතක් කරනවා මේ කය දුකක් විදිහට දකින්නේ කියලා දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ සල්ලතෝ ආබාධතෝ උපද්දවතෝ භයතෝ ආදි වශයෙන් මේ ශරීරෙ මුළු ශරීරෙම එකක්මත් දුකක්. ඒ වගේම මේක රෝගයක්. මේක ඇතුලේ සීනං නගරං කත්තා මන්සලේ මන්සලෝහිතා ලේපන ජාති ජරාච මච්චු මච්චුච මායාම ශ්‍රීවද්දේ මා මේ මද මායාවද්දේ මේක ඇට වලින් කරන ලද මස් වලින් අපරාධ කරන ලද ලේ වලින් අනන ලද අනන කරලද නගරයක්. මේක ඇතුලේ වැඩෙන හරියක් වැඩෙන්නේ ජරාවයි, මරණයයි, වඳයයි, මාන්නයි. ඉතින් මේ මුළු ශරීරෙම රෝගයක් විදිහට ගණ්ඩයක් කියලා කියන්නේ gadageලිය gadයක් කියලා කියන්නේ අපි ගෙඩි කියලා කියන වචනේ ගණ්ඩතෝ සල්ලතෝ අනිච්ච උලක් වගේ ආබාධතෝ සාමාන්‍ය ආබාධ කියලා කියනවා උපද්‍රවයක් විදිහට ඒ වාගේම හැම පැත්තෙම ලෙඩ දෙන දෙයක් විදිහට කල්පනා කරන්නයි කියලා කියනවා. මෙන්න මේ තාලෙට කල්පනා කරන කෙනාට ලෙඩක් වෙනකොට මේ තාලෙට කල්පනා කළේ විපස්සනාට නම් අන්න පුළුවන් වෙච්ච කෙනාට ලෙඩක් වෙනකොටයි මේ ශාරීරිය කියලා කියන්නේ මංගල කාරණා හොඳ දෙයක් ඒක ලෙඩ නොවිය යුතුයි කියන කෙනාට ලෙඩ ඇති වෙනකොටයි දෙකක් අන්නේ දෙකේ වෙනස තමයි මේ ගිරිමානන්ද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ මාර්ගයෙන් මේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට දෙන්න හදන පරිදි යම්කිසි කෙනෙක් ගන්නවා නම් ඒ කාන්තෙම මේ ශරීරය කියලා කියන්නේ රෝගයක්, gaduwak, ඇනිච්ච උලක්, උපද්‍රවයක්, මාරාමිෂයක්, හරදරයක්, උපස්රවයක් කියලා ඒකේ ලක්ෂණයක් මතිනකොට මතක් වෙන හැබැයි නේද බුදුහාමුදුරුවෝ කියපු දේ ඇත්තයි කියලා. ආදීනව ඥාන පහළ වෙන්න පුළුවන්, බයිස්කට්ටාන ඥාන පහළ වෙන්න පුළුවන්, බය ඥාන පහළ වෙන්න පුළුවන්, ආදීනව සංඥාව කියන්නේ ඔන්න ඕකටයි. නමුත් මේ භාවනා කරන්න ආපුවාම නැත්නම් මගේ තරුණ වයසේදී ඉරිට නොවිය යුතුයි. ලෙඩ නැසිය යුතුයි ලෙඩ නැ නොදැකිය යුතුයි කියලා කල්පනා කරනවා නම් අනිවාර්යයෙන්ම ඒක තුල තියෙන මෝහය මදය මාන්නි ඒ වගේම ද්වේෂය ඒ කියන්නේ ආදීනව සංඥාව නැහැ කියන එක ආදීනව සංඥාව ඇතිකරන්න හොඳ හේතු කර්ම පෑදලා තියෙනවා ඒක මකන්නවා ඒකේ අවස්ථාව ප්‍රෝජන ගන්නේ නැහැ නිසා ආදීනව සංඥාව ලෙඩෙකුට ඉරිමානන්ද ස්වාමීන් වහන්සේගේ ලෙඩ වෙච්චලාට මතක් කරන්නේ සර්වඥාන්සේ මතක් කරන්නේම ලෙඩක් වෙච්චාම ඒක මේ ආහාරයක් කරගෙන ඒකම භාවනාවක් කරන ඉදිරියට යනවා නම් ඒක ඇත්තටම භාවනාවේදී උනට වගේම ලෙඩටත් බේතක් ඒ තමයි දැන් වෛද්‍ය විද්‍යාව අන්තිමට මොයලා තියෙන්නේ රෝගියාට හැකි සංඥාව පහළ වෙලා තියෙනවනම් මට මේක ආවට කමක් නැහැ මට මේක දැනීම කරන්න පුළුවන් කියලා ඒක කවදාකවත් උත්තර කෙනෙකුට දෙන්නත් බැහැ කිසිම බේතක් මාර්ගයෙන් එහෙම හැකි සංඥාකට බය සංඥාව ආවනම් උත්තර ගාදින හොඳම බේත දුන්නත් අහන්නේ නැහැ. එනිසා එන රෝගයක්, කඩුවක්, ලෙඩක් ආවට පස්සේ ඔන්න ස්වභාවය ආවා. මේක තමයි ස්වභාවය. මේක තමයි මම දැකගත යුත්තේ කියලා ලෑස්ති වෙන්න නම් එතෙන්ට එනකන් වෙන විදිහට කියනවා මේ භයතුපත්තාන ඥානෙ දක්වා විපස්සනා ඥාන ටික සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. ඒක අවදිව තියෙන්නත් ඕනේ, සජීවීව තියෙන්නත් ඕනේ. ඒක සඳහා චිත්ත විසුද්ධි, සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, සංකාවිත විසුද්ධි, මංගලම් ප්‍රඥා දසන විසුද්ධි ආදී වශයෙන් විසුද්ධි ටික සම්පූර්ණ නම් ඒ බුද්ධලාට ලෙඩක් පහළ වෙනකොට රෝග ලක්ෂණයක් මතුවෙනකොට ඒ මනුස්සයාට පේන්නේ මගේ ගමනට ලොකු මාර්ගෝපකරණයක් ලැබෙනවා. විපස්සනා ගුරුවරු උගන්වන්නේ අමාරුවක් ඇති වුණා නම් විපස්සනා වෙදී සිටි දෙවිතු ගෙට වැඩියා කියලා හිතාගන්න. ඒක තියලා Taman දුවනව නම් ඉතින් කොච්චර කෙරුවක්වත් ඒ පුද්ගලයාට විපස්සනාකින් හෝ නැත්නම් මේ ජීවිතයේදීම ධර්මයෙන් ලැබෙන ධර්මමය ඖෂධය ලබා ගන්න අමාරු. ඒ බුදුලෙන් නිතරම කල්පනා කරන්නේ මේක සාල්කාලික දෙයක්, මේක අයින් කරන්න පුළුවන්, අර දොස්තර ගාවට ගෙත් පුළුවන්, අර ලෙඩේ පුළුවන් කියලා ඒ හිතන සෑම කල්පනාවක් තුළ මේ අර මේ ලෙඩේ කියලා කියන්නේ සංකාර රෝගේ ලක්ෂණයක් පමණයි. ඒක මත ඇති කරගත යුත්තේ මේ ආදීනව සංඥාවයි ආදීනව සංඥා දැක්කොත් ඒක දිහා බොහෝම අනුන්ගේ දෙයක් විදිහට දකින්න පුළුවන්. Tamange තමයි නමුත් විපස්සනාට ආහාර කරගන්න පුළුවන්. ඒ නිසා මේ අසුබ වශයෙන් එහෙම නැත්නම් අභාග්‍ය සම්පන්න වශයෙන් මේ රෝගේ මේ කායේ මතුවෙන මේ සෑම දුෂ්කරතාවයක්ම ලෙඩක්ම රෝගයක්ම මුලමැද ආග වශයෙන් විපස්සනා වශයෙන් දකිනවා නම් එක ඒ කුසලයාර බහිතපත්තාන ඥාණයට බොහෝම ශීඝ්‍රයෙන් මතුවෙනවා. දෙක ඇති වුණා වූ බහිතපත්තාන ඥාන සජීවීව නිතර පවතිනවා. ඕනින කරදරයක් ලෙඩක් වෙනකොට ඒ තුලින් දැක ගන්න පුළුවන් නම් සාහිත්‍යඥානේ පඤ්ඤා ආදීනවේ ඥාන. ඒ බුද්ධක ආදීනව ඥානේ පාඩම. ඉතින් මේ තේරෙට මුල් වෙන්නේ ආදීනව සංඥා. සනිතරෝම අපි අර කලින් අපි සඳහන් කරගත්තා වගේ ශරීරය අතිදෙතිස් කොටාට ඒ වගේම මේ ශරීරයකට වැළඳෙන්න පුළුවන් රෝග නිතර දෙවෙනි සීපත් කරගන්නවා සීපත් කරන්න සීපත් කරන්න අපිට මේක කවදාකවත් නොවිය යුත්තක් මේක తాවකාලික දෙයක් කියන හැඟීම නෙවෙයි ඇති වෙන්නේ මේකමයි ස්වභාවය. මේකමයි தත්ත්වෙ මට දැන් තියෙන චක්කු රෝගයක්. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ සෝත රෝග ගහන රෝග නෑ කියන එක නෙවෙයි. චක්කු රෝගේ උස්සන්න. සෝත රෝගයක් කරනකොට සෝත රෝගේ උස්සන්න. ඒකට චක්කු රෝග ආදී අනිත් රෝගේ යට යනවා වගේ පේනවා. මම පොඩි කාලේ ඉඳලම තිබුණා මේ වම් පැත්තේ අමාරුවක් වපුයි. දොස්තර මහත්තයෙක් මල්ලා කිව්වා මේ විදිහේ කපුවේ ඉලක් තියනවා කියලා මට වැඩි ඊවෝක්වත් මන්නේ අනික් කට්ටියත් එක්ක දෙල්ලම් කරලා ඉන්න කියලා. ඉතින් දොස්තර මහත්තයාට බොහොම ප්‍රවේදම් වෙන්නේ කියලා මේ අපි අමාරු මැරෙන්නේ කියන්නේ අවුරුදු 36 වෙනකොට මැරෙයි කියලා. සාම නැහැ. කොහොම ඉන්නකොට ඔන්න අර 30 ගණන් වෙනකොට මට ඇත්තටම කපු වම් පැත්ත ගැත්තේ ටිකක් බරගතියක් දැනෙන්න පටන් අරගත්ත වැඩ කරනවා. ඉතින් හැම වෙලාවෙම අර ආදීනව සංඥාවෙන් නෙවෙයි උවිත භාවනා කරලා බණාලා තිබුණේ මේ භවවල තමයි හිත දාගෙන ඉන්නේ නිතරම මේකෙන් තමයි කවදා හරි මැරෙන්නේ. කොහොම ඉන්නකොට දවසක් මගේ දකුණු පැත්තේ පපුවේ අමාරුවක් ආවා. මේ බුදුම සන්තෝෂයක් මට ආවේ මේ වෙලාවේ මොකද වම් පැත්ත අමාරු නැති වුණා. ඒ වෙලාවෙන් පුදුමාකාර විදියට මේ දකුණු පැත්තේ ගෙනේ තාප කරන ගොන්ට ඔන්න ඔබටත් උනා බලපං කියලා කියනකොට වම් පැත්ත hina වෙයි. මෙච්චර කල් හිතේ තිබුණේ වම් පැත්තේ රෝගයක් ආවම ඉතින් මරණයට කිට්ටු. දකුණු පැත්තේ මාරු වෙච්ච ගමන් වම් පැත්තේ කපුව ඉන්නවා වෙන සංකෝෂ වෙනවා මොන්නේ මට ලෙඩක් නැහැ. මොකද දකුණු පැත්තේ රෝගේ උස්සන්නේ නැහැ. ඒකට වම් පැත්ත එදාට මේ සම්භාෂණ කරනවා. මේ වගේ ශරීරයක් අපිට තියෙන්නේ ආනියම තියෙන ශරීරයේ මේක ධාති ජරා ව්‍යාධි මරණ කියන සංසාර රෝග. එහෙම නැත්නම් මේ දුක්ඛානුපස්සනා දැකිය යුතු රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ කියන දුකක් ලෙස දකින්න, රෝගයක් ලෙස දකින්න, දඩුවක් ලෙස දකින්න, උලක් ලෙස දකින්න, උපද්‍රවයක් ලෙස දකින්න, බයක් ලෙස දකින්න, සතිගතිය එක්ක් විදිහට දකින්න, උන්විච දෙයක් විදිහට දකින්න කියලා බුදුරජාණන් වහන්සේ කියනකොට පිළිඳිම සාපයක් කියනවා. බුදුරජාණන් සියලුම දුක්වල කෙලවර දක ගැනීම අනේ මේ අත්තන්ද සිදු වේවා කියන මහා කරුණාවෙන් තමයි මේක කියන්නේ. ඒකයි කියන්නේ බුදුහාමුදුරුවෝ කියන තාලට මේ ධර්මයේ දකින්නවා නම් බුදුන් දකින්න පුළුවන්. ඒ නැත්තම් ක්‍රමයක් අපි උපදිනකොටම ගෙනලා තියෙන මෝඩ තකතිරු අමනමරි මෝඩ ක්‍රමයක්. ඒක තමයි දොස්තරලා අපිට බලන්න කියලා උගන්වන්නේ, ගුරුවරු අපිට බලන්න කියලා උගන්වන්නේ, සංඝාරය අපිට බලන්න කියලා උගන්වන්නේ. බලන තාකල් අපිට කවදාකවත් ආදීනව සංඥාවක් නම් ඇති කරගන්න හම් වෙන්නේ ලක්ෂණ සංස්කාරවල කට්ටිය ඇවිල්ලා කියයි පුළුවන් තරම් ඉක්මනට රක්ෂණය වෙන්නේ කියලා විතර මහතුරු කියාවි පුළුවන් තරම් මේ මේ මේ ගොන්නේ කියලා ආහාර අදන කට්ටිය කියාවි මේ මේ ආහාර ගන්නේ කියලා ඒගොල්ලෝ බොහෝම ජයට අපේ මේ ආදීනව සංඥාව නැතිකමේ බිස්නස් කරනවා අපි හැමදාම හම් කරන දේ භාවනා කරන කාලේ නෑ කිය කිය අතිරේකලාභ හොයමි අර නැත්නම් පෝෂණය කරන මේ ව්‍යාපාරේ එනනම් මේ ඡාටුවේ මේ කපටි කම. වලක්වන්නයි බුදුහාමුදුරු මතක් කරලා දෙලෙන්නේ ආදීනව ගන්නවා වඩා. ඒක නිසා උප්පාදෝ අය අනුත්පාදෝ ඛේම. සංතිපදේ ඥානං කියලා කියනවා. අපි උත්පාද කරන්න හදන්නේ මේ සල්ලි ගොඩාක් මොකටද මේ ලෙඩ නොවි ආරක්ෂාලයිට හොඳට ඇඳගෙන හොඳට ගියක් කරලා ඉඳගෙන බෙහෙත්යක් වම් කරගෙන ඉන්න. ඒකෙන් වැඩෙන්නේ උත්පාද. සර්වචන සඳහන් උක්කාදෝ භයක් මේ ඉපදිච්ච ශරීරයේ රැළෙට රෝග නැතුව ඉඳිනේ තව තව සල්ලි උපයන්නේ නෑදෑයෝ උපයන්නේ වස්තු භෝග හොයන්නේ ඉව තව තව උපයන්න උපයන්න මේ උපාදේ නිසා මේ බය නිසා තව බය රාශියක් ඇති වෙනවා මේක ඉපදින එකක් වැරද්දක් මේක ඉපදිච්ච එකක් බයට කාරණාවකින් තමයි මත්තු නොඉපදීවා කියලා අනුපාදේ පිළිබඳ යම් කෙනෙකු උත්සාහ කරනවනේ ඒකට ඛේමය කියලා කියනවා ශාන්තිය කියලා කියනවා ඒකට කියන සම්තිපදේ ඥාන බොහෝම සංසිද්ධි විඥානය. මේ ආදීනවේ අනිත් පැත්ත. එතකොට අර සුසාංශ වාගේ අටාරස විපස්සනා කතා කරනකොට කියන්නේ ආලයාබිනිවේෂය තමයි අපි මේ ආදීනවේ නොදකීමට හේතුව. ඒක නිසා ආදීනව පස්සනාව කරනවා නම් ආලයාබිනිවේෂය මේ දේවල් ආලයෙන් ආදරෙන් බැඳ ගන්නා ගතිය දුරු වෙනවා. ඒ වගේම තමයි ඉපදිච්ච දේ දැන් අපිට උත්පාදයේ පිළිබඳව අනුත්පාදයක් උත්සාහ කරන්න බෑ මොකද ඉපදිලා ඉවරයි ඒක නිසා අපිට කියන්න පුළුවන් මත්යේ ඉපදීමක් නොවේවා කියලා අපිට සංස්කතේ ඥාණය ඇති කරගන්න පුළුවන් නමුත් මේ පවත්ින් බය පවත්ින් භයන්ති භයතුපත්තානේ පඤ්ඤා ආදීනවේ ඥානං කියලා තියෙන මේ පැවැත්ම සරුවට කරන්න ඕනේ කියලා ඒ කරන වැඩ පිළිවෙලම ඒ හිතම බයයි ආනේක පිළිබඳව මම මේ කොච්චර කරත් මූලික මනුස්සයි ජීවිතයන් ලැබුණොත් ඒන් සතුටු නොවි. අල්ලපු ගෙදෙට වැඩිය හොඳයි. අසලාට වැඩිය හොඳයි. මේ පැවැත්ම කරන්න ඕනේ කියලා අපේ යම් අදහසක් තියෙනවා නම් පු탁ෂණ අදහසක් ඒකම බයක් ආනේක පිළිබඳව ඇති වෙන බයිතුපත්තානේ ඥානිය මේක මම කොහොමද දුරු කරන්නේ මේක දුරු කෙරුවොත් තමයි මට ආදීනව ඥානෙ පහළ වෙන්නේ කියලා කටයුතු කළොත් මේ පැවැත්ම පිළිබඳව අපිට අලුත් පැත්තකින් බලන්න. නැවැත්ම කේමයක්. ව්‍යාපාරයේ බයක්. අව්‍යාපාරයේ කේමයක්. ප්‍රයෝගයේ බයක්. ප්‍රයෝග පටිච්චසම්භයේ කේමයක්. දැන් සාන්තියක් ඒකට කියනවා සංකීපතේ ඥානය කියලා. මම මුලින්මත් මතක් කරා මේ විදිහට අපේ පැවැත්ම, ඉපැත්ම හෝ පැවැත්ම හෝ මේ අනිකුත් ඕනම දෙයක් ඒකේ බය ස්වරූපේ හෝ ඒක නැති කමේ ශාන්ති ස්වරූපේ දකින්න සීලයක් නැතුව සමාධියක් නැතුව මාර්ග මාර්ගය දන්න ඥානයක් නැතුව කවදාකවත් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒව නැත්තම් අනිවාර්යෙන් බයම තමයි උපදින්නේ. ආදීනව නෙවෙයි ආලයාබි නිවේදීමයි ඇති වෙන්නේ. නමුත් මේ අපි මේ ධර්මයේ ඉදිරිපත් කරන්නේ මේ ධර්මයේ අහන්නේ ධර්මයේ සාකච්ඡා කරන්නේ ඒ භාවනා කරලා බය දුක්ඛ ඥාන උපදවන්නේ අපි කවදා හරි දෙන්න එනකොට අපි සිල්වන්ත වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි චිත්ත මේ චිත්ත විසුද්ධියක් ලැබලා තියෙන්න ඕනේ. සංඛා විතරණයක් ලැබලා තියෙන තැක තමයි දුර වෙලා තියෙන්න ඕනේ. මාර්ගයේ මේකයි අමාර්ගයේ මේකයි කියලා තේරුම් ගන්න ඕනේ. ආන්නෙම තේරුම් ගත්තට පස්සේ නම් ඉක්වත්ම කියන්නේම බයක්. නැවත්ම කියලා කියන්නේ සුඛයක්. නැවත්ම කියන්නේම බයක්. නැවත්ම කියලා කියන්නේම සුඛයක්. ඒ වගේම දිගට තියෙන නිමිති ගැනීම මොන්නම දේ හෝ අල්ලා ගැනීම නිමිත්තක් කර ගැනීම බයක් අනිමිත්තං හේම ආයුහණං බයක් ඇතිරීම බයක් අතහැර දැමීම හේමි මේ විදිහට හැම පදයකම මුක ගැඹුරකට මම මේ අන්තං දොර විවෘත කිරීමක් විතරයි කරන්නේ ඒ පරිසම්පිත මාර්ගකට බැලුවොත් එකතු කිරීම බයක් එකතු කිරීමට කියන්නේ ආලයාභිනිවේෂය කියන යම් කිසි දෙයකට ආදරය ආලයේ තියා තමයි එකතු කරන්නේ ඒක බයක්. ආයුහණී අනායුහණී කියලා කියන්නේ අතහැර දැමීම හේමයක්. එතකොට ආලයක් ඇති වෙන්නේ නැහැ. එතකොට ආදීනවානුපස්සනා ඥානෙ පහළ වෙනවා. ඒ වගේම තමයි යම් කිසි ප්‍රතිසන්දියක්, ගතියක්, විපත්‍යක්, උප්පත්තියක් කියන සෑම දෙම බයක්. ඊයට මේ කට්ටිය කල්පනා කරනවා මේ අන්තරාභවයක් කියනවදෝ නැද්දෝ කියන ප්‍රශ්නේ හරියට කල්පනා කරනවා. අන්තරාලයක් තිබුණත් නැතත් ගතිය පවතිනවනේ සංසාර භවයේ ඒක තියෙන තාක්කල් ඒක බයයි ඒක කොතන ඉපදුනත් එකම බයයි අපේ තියෙනවා ස්ත්‍රී ආත්මේ හොඳයි පුරුෂ ආත්මේ හොඳ නැහැ රජ වුණොත් හොඳයි සීතු වුණොත් හොඳයි ආදී වශයෙන් මගේ සාමාන්‍ය අදහස නම් ගුරුවරයාටයි ගෝලයටයි තියෙන එකම දුකයි දෙමාපියන්ටයි දරුවන්ටයි තියෙන එකම දුක වෙද්දුන්ටයි ලෙඩුන්ටයි තියෙන එකම දුක මේ ලෝකෙ පෙන්නලා තියෙන විදිහට දොස්තර මහත්තයා ටයිකෝට් ඇඳගෙන තපත්තු දාගෙන ලස්සනට ඉන්නවා. රෝගියා අබ වගුරාගෙන හොටු වගුරාගෙන වෙලා ඉන්නව නමුත් මනල බැලුවොත් දෙකේ කිසිම වෙනසක් නැත්තේ නෑ. අර ලෝකයා මවාපාන මවාපෑම හැර. ඉන්සා දෙකේම පවතින්නේ බය. ආනෙන් තොරව, ගතියෙන් තොරව පවතින දේ හේමයක් සාන්තියක් වෙනවා. ඊට පස්සේ තියෙන මේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස කිනවන බයක් කියන්නේ කාටවත් අලුතෙන් කියන දෙයක් නෙවෙයි බොහෝම ප්‍රසිද්ධයි බොහෝම ප්‍රකටයි ඒක තමයි ගිරිමානන්ද සූත්‍රයේ රෝග වශයෙන් පෙන්වන්නේ ඒක නම් බයයි ඒ බය නැති වෙන්න නම් ඒකෙන් ශාන්තියක් ඇති වෙන්න නම් ජාති ජරා මේ උපාදයේ පැවැත්ම ආදී දේවල් අතර යනවා ඒක නිසා අපි රෝග නතර කරන්නේ දැනට తాවකාලික මේ භාවනා පිළ ගැනීමක් සඳහා මිස රෝග නැති ජීවිතයක් හිතාගෙන නෙවෙයි. මෙන්න මේ මෙත්‍යාකල් අපි මේ කතා කරමු මේ කය සම්බන්ධ මේ ආදීනව පක්ෂයේ ආදීනව වශයෙන් දැකීම සඳහා ඇති කර ගන්නා සංඥාව බොහෝම අගේ කටයුතු රෝග සුවකිරීම සඳහා හොඳයි සංසාර රෝගේ සුවකිරීමකට හොඳයි මේක සම්බන්ධව තව ටිකක් එහාට ගියොත් මේ අත්‍ය තේරුම් ගත්තයි කියලා හිතන තව ටිකක් ඇහැට ගියොත් මේකත් වැඩි ගැඹුරක් තියෙනවා. තවසක් සමයන් වහන්සේ ජේතවනාරාමේ වැඩින් වෙලාවක වික්ෂු සංඝයා වහන්සේලා පාන්දරම සූර්ය ඇඳ පෙරවගෙන පින්න පාතේ. ඇඳගෙන ඔක්කොම ඈත්ලා ගස්සේ බලනකොට කල් වේලා වැඩි. ඒ නිසා මේ වික්ෂු වහන්සේලා ළඟ තියෙන අන්‍ය තීර්ථක ආරාමයේ ඉස්සර කාලේ ඒවා තිබිලා තියෙනවා. දැන් කාලේ තමයි එක නිකායකට අනිත් නිකායට යන ඕන ධර්මයට බුද්ධ ආගම ඇතුලේ පවා මේ වාද විවාද. ඒ කාලේ සංඝයා වහන්සේලා බුදුරජාණන් වහන්සේ විවේක තියෙනවනම් අනිකුත් භ්‍රමචාරී ජීවිත ගත කරන ඇත්තන්ගේ ළඟට ගිහිලා අල්ලාහ් සල්ලා වේකෝ. ඉතින් මේ සංඝයා වහන්සේලා ගියාට පස්සේ ඒ අන්‍ය තීර්ථකයන් මේ ස්වාමීන් වහන්සේලාට පිළිගන්න සාධාරණ සාකච්ඡා කරනවා පුදු වේලාවයි තියෙන්නේ. ඉතින් දිනටක් කරනවා මේ අන්‍ය තීර්ථකයෝ ආයෂ්මත් මේ ඔබතුමන්ලාගේ සාසනය ඔබතුමන්ලාගේ බවත් වෞතුමයන් වහන්සේ පවා මේ කාමයේ ගැන කතා කරනවා කාමයේ ආදීනව ආනිසංස ගැන කතා කරනවා කාමයේ ගැන කතා කරනවා රූප ගැන කතා කරනවා වේදනා ගැන කතා කරනවා ඒක ඔබවහන්සේලාගේ ආගමේ හොඳ වැදගත් අංග අපි කරනවා නේ අපිට මේ කාමයේ ගැන උගන්වනවා අපිට මේ රූපය ගැන උගන්වනවා අපිටත් මේ වේදනාව ගැන උගන්වන්නේ එහෙම නෑ. ඇයි මේ අපි දෙගොල්ලෝ? එකමනි. අර ගිය මේ ස්වාමීන් වහන්සේලාට මේකට උත්තර දෙන්නේ නැතුව ආ කියන්නේත් නෑ නෑ කියන්නේත් නෑ මේ ස්වාමීන් වහන්සේලා හොඳයි අපිට වෙලා ගියා කියලා ඕ පින්නපාත වැල්ලා ඇවිල්ලා පින්නපාත වළඳලා සර්වඥාන්සේ ළඟට ගිහිල්ලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ උදේ අපට වැඩි වෙලාවක් ඉතුරු වෙනවා අපි අන්නේ තීර්ථකාරාමයකට ගියා ඒ ඉන්න කට්ටිය අපිට මේ මේ කාමය රූප වේදනා වගේ දේවල් ආගමික දේවල් වශයෙන් තමයි දැනගන්න බවත් ඒවා අපි දන්න බවත් ওই ටිකම නේද ඔය ගෞතමයන් වහන්සේ කියන්නේ කියලා එහෙමනම් අපේ අතර වෙනස මොකක්ද කියලා අපි ප්‍රශ්නයක් අහුවා අප මේක බාරගත්තෙත් නෑ ප්‍රතික්ෂේප කරෙත් නෑ අපි ආවයි කියලා. ඒකම ගෞතමයන් කියන එකේම අහුවොත් ඊට පස්සේ අහන්නේ කියලා ඒ අත්තන්ගේ මේ කාමයාගේ ආස්වාද ආදීනව නිස්සරණ කියන තුරු තේරෙනවා. ස්වාමී කෙනෙක් ඒගොල්ලෝ දන්නවා කියලා ඒගොල්ලෝ කියන්නේ සර්වඥ ශ්‍රාවකයෝ දන්නේ. ඒකෝ සර්වඥ ශ්‍රාවකයෙක් කළ යුත්තේ එහෙමනම් ඒ කාමයාගේ ආස්වාද පක්ෂය ආදීනව පක්ෂය සහ නිස්සරණ පක්ෂය පිළිබඳව තෝරලා කියන්න පුළුවන් කියලා අහන්නේ. රූපය ගැන කතා කරා නම් ඒ රූපවලත් ආස්වාද ආදීනව නිස්සරණ අහන්නේ. වේදනා ගැන කතා කරනවා නම් සම්පූර්ණ වෙන්න නම් වේදනාවල ආස්වාද ආදීනව නිස්සරණ කතා කරනවා. මේක එක පැත්තකින් බලනකොට මේ චතුරාර්ය සත්‍යෙට බොහෝම සමාන දෙයක්. සමාන දැනක සර්වඥයන් දෙන්නාම සඳහන් කරලා තියෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා වගේ වැඩ තමයි මෙතන හතරයි හතක් අවබෝධ කරගන්න ඕනේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය වගේම ඕනම දෙයක ආස්වාද පක්ෂේ දැනගත යුතුයි, ආදීනව දැනගත යුතුයි, නිස්සාරණ දැනගත යුතුයි. හතක් දැනගත යුතුයි. කාමයේ දන්නවනේ කාමයේ තියෙන දුක. කාමයේ දුකට හේතු වෙන හැටි. කාමයේ නැති තැන නිරෝධය මතුවේ නැහැටි. නිරෝධය ලබා ගැනීමට කාමයේ සම්බන්ධ කරන තෙන් ප්‍රතිපදා. ඒ තුන හතර අතර කාමයාගේ ආස්වාද ආදීනව නිතර දැනගටිමු. රූපය ගැන කතා කරනවා නම් රූප සම්බන්ධ චතුරාර්ය සත්‍යයක් ආස්වාද ආදීනව නිසා දැනගටිමු. වේදනාව ගැන කතා කරනවා නම් වේදනාවේ චතුරාර්ය සත්‍යයක් ආස්වාද ආදීනව නිසා දැනගටිමු. ඉතින් සර්වඥ ප්‍රකාශනය කරනවා අනිවාර්ය මෙතෙන් එකක් කියයි. මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව මනුෂ්‍ය ප්‍රජාව සහිත ශ්‍රමණයන් රාකුණයන් සහිත මේ මුළු ලෝකෙ කිසිම කිසි කෙනෙක් මේ ලෝකයේ ඇත්තේ නැහැ කාමයාගේ ආදීන වාසීද ආදී කාමයාගේ ආස්වාද ආදීන නිසන්නගිර ගන්න මමත් මගේ සාවකයන්ට ඒ වගේම මම කියනවා වේදනාව රූප ගැන කතා කරනවා රූපයාගේ ආස්වාද ආදීන නිසන්නේ දන්නේ නැහැ මමත් මගේ සාවකයන්ට කවුරක් හෝ වේදනාවෙත් ආස්වාද අඳිනවා ඉස්සම ගන්න. මෙන්න මේ විදිහට සංඥාගේ සම්පූර්ණ අවධානය Taman දිහාට දෙසිට යොමු කරගන්නව සර්වඥාන්ති ඊට පස්සේ විස්තර කරනවා මොකද්ද කාමී ආදීනව. සර්වඥාන්ති දේශනා කරනවා ඇහැට චක්කු විඤ්ඤය රූප, සෝත විඤ්ඤය ශබ්ද, ගාහන විඤ්ඤය ගන්ධ, ජීවා විඤ්ඤය රස, කාය විඤ්ඤය පොට්ටබ්බ ඔන්න ඔය හත් පහ තමයි කාමයාගේ තියෙන සංකල්ප. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශය මෙන්න මේ ටික තමයි මේ කාමයේ කාම වස්තු පස්පාකාර බෙදුවල පස්සේ ඔක තමයි ආස්වාද ඊට පස්සේ ආදීනාව පෙන්වනකොට පෙන්වන මුළු ලෝකේ තියෙන තාක්කල් රස්සාවල් හොඳ නරක කලා විවාද යුද්ධ නඩු පොලිසි රසවද ඉක්ත වෙනවද හේරම තියෙන කාමයට ආදීනවද මේ තමයි රජුන් රජුන් සංග සටන් කරන්නේ. ඉස්ත්‍රි නිත්‍ය සංග සටන් කරන විලව් විලව් සංග සටන් කරන තේරම යුද්ධ ලෝකේ තියෙන තේරම ඇති වෙලා තියෙන්නේ මෙන්න මේ කාමයාගේ ආදීනව වශයෙන්. ඊට පස්සේ කියන මොකක්ද කාමයාගේ නිසානේ මෙන්න මේ කාමයේ පිළිබඳව චන්දරාග ප්‍රහාණ චන්දරාග චන්දරාගයේ වෙන්වීම පහාණය නිසාමයි මේකේ නිසා. තුඹ දෙනෙක් මේ කාම මේ කාමය අනේ තේසිකම් බලන පැත්තෙන් බැලුවොත් කාමයේ දුරු කරන්න උත්සාහ කරන්නේ වඩා හොඳින් සැප විඳින්න. නැත්නම් කාමයේ පිළිබඳව බණ කියලා ගියකරේ හම්බ කරගන්න නැත්නම් කාමයේ පිළිබඳව භාවනා කරලා අනුන්ට භාවනා උගන්වන්න. ඒ කරන ඔය කියන භාවනාව, ඔය කියන ආගමේ ඔය සෑම දෙයක්ම තවත් ප්‍රතික්‍රියාවක් වන්නේ රණ්ඩුවක් විතරයි, කලහයක් විතරයි, විවාදයක් වුණා, තුවන් තුවන් ආදි වශයෙන් ගැටුමක් වුණා. මුළු ලෝකෙම තියෙන තාල්කට සේරම ගැටුම් හේතුව මේ ඝර්ෂණ මේ නොමනාකම් සෘෂ්ණාකම් සියල්ලම කාමයාගේ ආදී. ඒකේ නිස්සරණය පිටසකට කටයුතු කළ යුත්තේ කාමයාගේ සංගරහක් ඡන්ද කාම ඡන්දේ ප්‍රහාණී පිණිසයි. ඉතින් රූපයාගේ ආස්වාද ආදී නව නිස්සරණ වෙනවා. රූපයාගේ ආස්වාදයට පෙන්වන්නේ මොකද්ද? 15 වයසු 16 වයසු ශස්ත්‍රීය කාන්තාවක්, බ්‍රාහ්මණ කාන්තාවක ගහපති කාන්තාවක්. ඒ තමයි රූපී ලස්සනම කොට වෙන්නේ. සර්වඥාන්සේ සමුදාය අඳුරන්නේ නැත්තේ සම්දරේ සදමතේ රූපේ රස දෙකේ නෙවෙයි හොඳම දර්ශනේ පෙන්වනවා සෝකාලසයසු සලසයසු ශාස්ත්‍රීය කාන්තාවක් හෝ බ්‍රාහ්මණ කාන්තාවක් හෝ ග්‍රහපති කාන්තාවක් රූපයගේ ආස්වාදී ආදීන වේ වෙන්නේ මොකද ආන්නේක ඒ රූපේ අවුරුදු 80 90 වෙනකොට ඇට පිටලා කොට බිම යනවා කිව්වා වගේ ඇහැට කන දෙන්නේ නැති වෙලා වෙනකොට වම් කකුල තියෙනවා කියලා දකුණු කකුල තියෙන වෙලාව එනකොට ඕන්න පේන්න පටන් අර ගන්නවා 16 17 ස්වරූපයට. වගේ අර අවස්ථාවට යනකොට කොහොමද? ඊට පස්සේ මිනි මැරිලා ඉදිමිලා ගියාට පස්සේ මල සෝඳ දැම්මන පස්සේ සත්තු මේ වමුරු මුරු ගාලා ඇට කනකොට ඕම තේරෙන්න පටන් අර ගන්නවා රූපේ ආදී. ඊට පස්සේ එවැනි ආදීනව රාශියක් සහිත අවුරුදු 15000 ඉන්නේ අවුරුදු දෙකක් එතෙන්ට එනකන් අවුරුදු 15ක් යනවා 16න් පස්සේ කුණු වෙලා මැරිලා යනකන් කොච්චරද අවුරුදු ගණක් යනවා සංසන්දනාත්මක බැලුවත් අන්නර වෙලාවේ තියෙන ආස්වාදයට මිච්ඡා කාදීනවා කියනවා කියලා රූපය පිළිබඳව චන්දරාගය ප්‍රහාණය කිරීම චන්දරාග විනේ ඇත්තම වැදගත් නම් ප්‍රහාණයට වැඩිය විනයයි ඒකද හේතුව හිතට දැනගන්න ඕනේ මේ తాවකාලිකව අවුරුද්දක දෙක මේ ලක්ෂණ තිබුණාට මේක විශාල ආධිනව සහිතයි කිය මේකේ තියෙන පාෂේ මේකේ තියෙන ශාප කරන ගතිය ආනේක දක්වන්න චන්ද්‍රාගය පිළිබඳ විනයක් ඇති කරගන්න ඒකෝ චන්ද්‍රාග ප්‍රහාණයක් ඇති කරගන්න පුළුවන් ඒක තමයි චන්ද්‍රාගයේ රූපයාගේ චන්ද්‍රාග පිළිබඳව නිස්සාරණය මම මේ ටික කිව්වේ මේ ඊගාර්ථයේ ටික මතක් කරගන්න සර්වචනන්ති අහන ආර සද්විචු මහන්සලාට මහණෙනි මොකද්ද වේදනාවේ යත්තා වූ ආස්වාදය බුදුජානක සඳහන් කරනවා ප්‍රථම ධානයි. විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ ධම්මේ සවිචක්කං සවිචාරං පවත්තම ඥානං උපසම්පජ්ජ විහෙරති. මේක තමයි වේදනා සම්බන්ධ මේ ලෝකේ උපදවන්න පුළුවන් ඊරාමිෂ සුඛේ. ප්‍රථම ධානය. ඊගාවට විතක්ක ਵਿਚාරාණං පහාණාය සුඛ දුක්ඛාණං ආදි වශයෙන් ද්විතිය ධානය. කාර්ය ත්‍ෘතිය ධානයේ අන්තිමිට සතෝ උපස්සකෝ විහෙරති සතෝ සංඥාන සෝපසම්පatti විහෙරති. ඒක තමයි මේ ලෝකේ මිනිසෙකුට ලබන්න පුළුවන් ඉහළම වේදනා ආස්වාදය. ඒක නිසා කියනවා මේකට විවේකජං පීති සුඛං. විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛය තමයි මේ ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ කියන ධ්‍යාන හතර ලැබෙන ආස්වාදය. මේ සර්වඥාති හොඳ ලක්ෂණ දෙකේ ආදීනව පිළිගන්න. මේ වේදනාව විපරිණාමං දුක්ඛං මේක දුකට එළවෙනවා වෙනස් වෙන තත්ත්වයටපත් වෙනවා නැති වෙලා යනවා. తాවකාලිකයි දුකයි වෙනස් වෙන තත්ත්වය. ඥාන සුඛය අන්‍ය තීර්ථකයන්ට ලැබුණා නම් <clears throat> ඒගොල්ලන් කවදාකවත් ඒක <clears throat> වෙනස් වෙන සුළු දෙයක් එනතයි ඒක දුක පිණිස පිටිනවය මේකේ ආදීනව පක්ෂ දක්වන්නේ. ඉතින් යක්කන්ගේ ජීවිතයේ අවසාන කෙලවර හිතන්නේ මේ නිර්ආමිත සුඛයට පත්වෙච්චාම ඒක නිත්‍ය සුඛ සුභ ආත්ම වශයෙන් අරගන්න ප්‍රඥ tattේ හිතනවා. නමුත් සර්වඥාන්ත දේශනා කරන මේ දෙවියන් සහිත මරුන් සහිත රහ්මයන් සහිත දේව මිනිස් ප්‍රජාව සහිත සමන ප්‍රාර්ථනා සහිත මේ මුළු ලෝකේ ආවම කවදාකවත් සර්වඥාන්තේ ආ උන්වහන්සේ ශා วก යන්ට ඇර මේ වේදනාවේ ආධිනවේ තියෙනවා. ඒක නිසා වේදනාවේ නිස්සරණයක් නැහැ. මේ වේදනාවේ නිස්සරණය කියලා කියන්නේ මේ වේදනාවත් ආව මේ ආස්වාද පිළිබඳ වේදන ඒක පිළිබඳව විනය ඒ වගේ පටි දුරු කිරීම නිසා මෙන්න මේ වගේ දේවල් එක්ම يعني කාමීය රූප ඒ වගේම වේදනා කියන සෑම දෙයක් දක්වම මේ ආදීනව සංඥා පැත ඒ ආදීනව සංඥා මේ විදිහට අතුරුලා බලන්ට පළවෙනි දෙට කොට වෙන පඩිය වගේ තමයි මේ රෝග ටික දක්වන්නේ. ඒක ඇත්තටම මේ කයේ ආදීනව. ඒක අන්තිමේදී ආදීනව සංඥා මතක් කරනවා. මේ මෙයාකාර වූ කයේ ආදීනව දකින්නේ මේකට ආදීනව සංඥාව කියන්නේ. ඒ නිසා ඒක කාමයාගේ ආදීනව වශයෙන් හෝ රූපයාගේ ආදීනව වශයෙන් දකින්න පුළුවන්. ඒ වාගෙම තමයි වේදනාවට ආදීනව කියන්නේ. සංඥාවේ තියෙන සංස්කාරවලත් තියෙන විඥානයේ තියෙන මේ සියරම දැකගත්තොත් විතරයි ඒ පුද්ගලයාට මේ ජීවිතෙම නිවන් දකින්නේ නැත්නම් මේ සාසනයේ තියෙන දුක කෙලවර කරන්නයි දුක ගෙවම් කරන්නයි කියලා කියන මේ සර්වඥ සාසනයක ඇති වෙන්න පුළුවන් නියම සංඥා පහළ. ඉතින් මේ தත්ත්වයට එන්න අපේ සාමාන්‍ය භාවනා ලෝකේ මතක් කරගන්න කියනවා කායසුපට්ඨාන ඥානෙත් භාවනා ලක්ෂණ දෙතුන් සැරයක් මුලදී මතක් කරා ඒ කියන්නේ විසුද්ධි ඥාන කතාවේ කියනකොට මේ බුද්ධිලා සීල විසුද්ධියක් ලැබලා තියෙනවා. ඒ මනුස්සයා ඒ චිත්ත විසුද්ධියක් ලැබලා තියෙනුනේ හැබැයි චිත්ත විසුද්ධිය අර කියන විදිහේ ආදීනව නොදකින ධ්‍යානවල තියෙන නිකාන්තිය සහිත ධ්‍යානය සමාධියක් නෙවෙයි. ඒ සමාධියේ පවා ආදීනව දැකලා තියෙනවා. චිත්ත විසුද්ධිය ලැබලා තියෙනවා. ඊගාට පිටි විසුද්ධිය ලබලා තියෙනවා. සංකා විතර විසුද්ධිය ලබලා තියෙනවා. මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය ලැබුවට පස්සේ තමයි මේ භාවිතපත්තාන ඥානෙ පහළ වෙන්නේ. මට හරි සන්තෝෂයි එක පැත්තකින් කියන්නේ මෙතන ඉන්න බෝධෙනෙකුට මේක අරුම දෙයක් නෙවෙයි. ආමතව බෝධෙනෙ මෙතෙන් ආවට පස්සේ බයෙන් තමයි කරන්නේ. භාවනා කරුවොත් නම් ප්‍රතිඵල තියෙනවා. එතකොට බයක් ඇති වෙනවා. ඒ මොහොතේ ඉඳලා ගියාම ප්‍රශ්න නැති වෙනවා. අපිට එදිනදා විදිහට කන්න බැරි වෙයිද? අපිට එදිනදා විදිහට බොන්න බැරි වෙයිද? අපිට එදිනා විදිහට මේ කාම වස්තු පරිභෝග කරන්න බැරි වෙයිද කියලා විශාල බයක් වෙන ඒ තරමටම ආදීනව සංඥාවට වඩා ආලයාවේ නිවේදී වෙයි. ඉතින් ඒක නිසා මේ චන්ද රාගය ගැන කතා කරන දරුවචන ඉස්ලාම් කියන්නේ චන්ද රාග විනය, චන්ද රාග පහන, චන්ද රාග නිසක් නිසක්. නිසා මේක පිළිබඳ මේ විනයනය හික්මීමට මේ ආලයාබිනිවේදයේ වෙනුවට ඒ තන මේ ආධිනව සංඥා කල මේ ආධිනව සංඥා කල කර ගන්නයි මේ ශරීරයේ විචාරාසාය ලබාගත් මේ මනුෂ්‍යාත්ම භාවයේදී ඇතිවෙනා වූ රෝග ටික ඉදිරිපත් කරලා තියෙනවා. මුදේක බුදු සංඥා මාත්‍රයක් ඇති කර ගන්න පෙන්නේ ඕම ගොරෝසු නිදර්ශන. ඉන් එහාට ගියාට පස්සේ සෑම වේදනාවක්ම සෑම සංඥාවක්ම සෑම සංස්කාරයක්ම සෑම විඥානයක්ම උපාදෝ භයන්ති බයිතුපත්තානේ පඤ්ඤා ආදීන වේඥානං කියන ඒක ඉක්පැත්මම බයි. අපේ ඇඟේ සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් ඇති වුණයි කියලා දැන ගැනීම මේක අරමුණු වීමම බයක්. එහෙමනම් මේ විදිහට මේක තේරුම් ගත්තොත් මූල කර්මස්ථානයේ මුලින් දකින්නකොට අපි උපාදී හොඳට බලන්නේ කියලා කියනවා. ඒකේ පැවැත්ම හොඳට බලන්නේ කියලා. ඒක හොඳට නිමිති ගන්නයි කියලා කියනවා. ඒක හොඳට ආයෝහණය කරගන්න කියන. මේ තේරම ඇති කරගන්නේ එක ටෙක්නික් එකට එක ක්‍රමයකට බුදු ලෝකේ පවතින කතාව තමයි කාට හරි ගහන්න ඕන නම් මිනිහත් කොහොමද යාපේ. එතකොට විතර මිනිහාගේ අලකේ මුලකේ දැනගන්න බෑ. ඒ වගේ තමයි යාළුවෙන් කෑවොත් ආයෙතුරු වෙන්නේ නිසා කාමයේ ගැන දැන ගැනීමෙන් නම් කාමී ආස්වාද අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. ආස්වාද දන්නේ නැත්නම් ආදීනව දැනගන්න බෑ. ආදීනව දැනගත්තේ නැත්නම් නිස්සාරයෙන් දැනගන්න බෑ. ඒක නිසා Hindu ප්‍රධානම Hindu වේදේ ආතයි පුතයි දෙන්නත් ඒ වගේම ඒ දෙන ගුරුවරුයි ගෝලේ වෙලා තියෙන තාත්තගේ අදහසක් තිබිලා තියෙනවා අනිවාර්ය විමුක්තිය ලබන්න විවාදේ ඒකට මේ කාමයාගේ ආස්වාදපත්තිය දැක ගන්න නම් ඒ කාන්තාවන් සමග තියෙන මෛත්‍රුණ සේවනයේ අත්‍යවශ්‍යයි. එයාගේ පුතා නැත්නම් ඒ ගෝලයා ඊටත් පිළියෙ ඉහට ගිහිල්ලා කියනවා ඒක අවශ්‍යයි. සර්වඥාන්වහන්සේතර බික්කුනි සූත්‍රයේදී දේශනා කරන බවට ආනන්ද සාංශේ මතක් කරනවා මේ කාමයේ පිළිබඳව එනකම් මේ රූපයේ පිළිබඳව ආහාර පිළිබඳව නම් ඒවත් එක ගැටිලම ඒක මාර්ගයෙන් ඒක විනාශ කරන්න පුළුවන් නමුත් මේ මෛත්‍රියේ සම්බන්ධයෙන් නම් තේරුම් ගන්න බැහැ. ඒක නිසා පොදුවේ මොකේද මේ ප්‍රත්‍යම්බිතා මාර්ගයේ තියෙනවා මේ කාමයාගේ ආදීනවේ ආස්වාදේ දැනගන්න ආස්වාදයේමයි ආදී මේ ආදීනවේ දැනගන්න ආදීනවේමයි නිස්සරණය ඇති වෙන්නේ ඒ නිසා අපිට ගන්න පුළුවන් මේක මේ විදිහේ සමීකරණයක්. අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් අසතියෙන් ගත කරන සෑම වෙලාවක ආස්වාදේ තමයි ඉන්නේ. ආලයාපි නිවේශයේ තමයි ඉන්නේ. අනුෝක ආහාර කරගන්න. සතියෙන් දැනගන්න ඕන මම අසතියෙන් ඉන්න බව. ඒක දැනගන්න මූල කර්මස්ථානයක් තියෙනවා. සෑම චිත්තක්ෂණෙම සතිය පිහිට වේ යුත්තේ මේකේ කියන එක යෝගාවචර දැනගන්න ඕනේ. දැනගත්තට ඒක සතිය නෑ කියලා දැනගන්න. සතිය නැති වෙන්නේ. මොකද ආලයාපි නිවේදේ නිසා ඒකට මත් වීම නිසා සතිය යට කරගෙන එහි ගැලීගෙන, හෙලීගෙන නැති වෙයි. නමුත් ඒක දිහා හුඟක් උත්සාහ කරනකොට පහු වෙනකොට මම සතියේ හිතියේ නෑ කියලා හෝ දැනගැනීමේ ශක්තියක් ඇති වෙනවා. ඊට පස්සේ අපි සතිමත් වෙනවා. සතිමත් වෙන්නේ කොහොමද? අරමුණ මූණට මූණ දාලා හිටිනවා. ඕනේ එතකොට අරමුණේ ওই තියෙන අර ආලය ගතිය නැති වෙන්න පටන් ගන්නවා. සිත් ගන්නා සුළු ගොරෝසු ගති ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් නැති වෙන්න පටන් අර ගන්නකොට තේරුම් අර ගන්න ඕනේ මේක තමයි මේ ආදීනව වැටෙන ස්වභාවය ඒ නිසා අරමුණු විස්තර කරගන්න බැරි වුණාට සටහන් නැතුනට ආකාර නැති වුණාට මෙන්න ගමන පිටත් වුණා මෙන්න ගමන යන්න ලෑස්ති වුණා කියලා ආදීනව සංඥාවෙන් ඇති කරගත්ත දේ ආදීනව ප්‍රඥාවක් නැත්නම් ආදීනවානුපස්සනාවට වට ගන්න නම් බයිකගතානේ ඉබේම භාවනාවේ දෙනතේ තමන් අතර වුණා, තනි වුණා, නිරත වුණා, පාළු වුණා, ඒකාකාරී වුණා. මම විතරයි මේ විදිහට පාළුවෙන් ගත කරන්නේ මගේ වයස එකක් කියන මේ මේ තැන්ලාදී වදී කල්පනා වෙන්නා වූ සෑම සිටිවිල්ලක්ම තමන් මේ පැත්තට හරවා ගන්න ඕනේ. මෙන්න මෙතන මේ ආදීනවේ පේනවා මට මේ ආදීනවේ බොහෝ වේලා දකින්න ලැබේවා කියලා හිතුවේ. ඒකද කියනවා ආදීනවාන පශනාව. අන්න ඒක සාක්ෂාත් වෙච්චාම ඇති වෙන ඥානෙට කියලා ආදීනවේ ඥාන. ඒකට හේතු වෙන්නේ හේතුපත්ත. ඒ නිසා හුඟ දෙනෙකුට ඒක තියෙන බව නම් මට හිතෙනවා. කතා කරනකොට වැටෙනවා. නමුත් හුඟ දෙනෙක් ඒක පැත්තක තියලා නිර්වින්දන වෙනවා. ඒකෙන් පැත්තකට යනවා. මේක ලෙඩක් වෙන්නේ කවදා හෝ මේ ආදීනවාන ආදීනව සංඥාව ඇති වුණා නම් අපි අද ඉන්න தත්ත්වයේ දෙවට තේරුම් අරගෙන ඒක පිළිබඳ නියම දෘෂ්ටිය නැත්නම් නියම චිත්තය නැත්නම් නියම සංඥාව ඇති කරගන්න කිසිම අඩුවක් වෙන්නේ නැහැ නිසා ආදීනවාන පස්සනාව හෝ ආදීනව සංඥාව දවස පුරාම යොදවනවා. උදේ දෙනකොට මනගාඩු හිතේ අඩුපාඩු හිතේ මේක තමයි පළවෙනිම සෝවිමේ ඒක තමයි ඒ කනගාටුවක් වගේ හිතන එක තමයි ආදීනව සංඥාව කියලා කියන එක වැරද්දක් නෙවෙයි. ඒක මේ වගේ තැන්වලදී හිතන එක අහන්න දෙයක් නෑ. ඒ නිසා මගේ අද දවසේ කතාවත් මම සමහරවිට මෙතන කරන්න වෙනවා. ඒ වෙලාවත් එක මතක් කරගෙන ගිනි විතුවා කල් කරගෙන ආපු භාවනාවේදී මේ ඉස්සරහට එන්න හදන ආදීනව ඥානව බහිතකච්ඡා ඥාන තව තවත් පෝෂණය පිණිස තමන්ගේ චිත්ත ආරාධනය මේ නැති වේවා යන සත්‍තා විදියට සමාධි ප්‍රඥා දුර වීමෙන් කරගෙන යන භාවනාව තව වීර්යවන්තව ඉල්ලයක් ඇතුව කර ගැනීමෙන් සම්පූර්ණ ආදී ශාන්තිය වහවහ මේ තුලින් සාක්ෂාත් කර ගැනීමේ ශක්තිය ධෛර්ය බලය ලැබෙනවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේ නිවිසන් දේශනා සූචනා කරනවා Thank you. අධිදේශකයන් වහන්සේ මෙතරිකල නිස්සාරණ වනය ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ